එහෙමයි අපේ හඳුරන්නේ ඒක පැහැදිලි බොහොම. දෙවැනි එක හඳුරන්නේ අර සුතසෝම රජුරන්ට හම්බුච්ච බ්‍රාහමණයා දැන් දේහ ලක්ෂණ බලලා එතකොට ඒ බ්‍රාහමණයට හිමි තන වගේ එකක් රජුරෝ තීරණය කරානේ පස්සෙන් පස්සට ගිහිල්ලා. එතකොට හඳුරන්නේ මේ දැන් ඒ වගේ ප්‍රශ්නයක් මට හිතෙනවා මේ දැන් අපේ ඒ කියන්නේ දැන් මගේ අම්මගේ තාත්තගේ પરම්පරාව වගේ කියමුකෝ. ඒ වගේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට මොන හරි ඒ වියදම් කරන්න කියමුකෝ. ඒගොල්ලෝ එක ප්‍රමාණයකට වඩා ඒගොල්ලන්ට වියදම් කරගන්න බෑ. අපි කියමු වියදම් කරන්න ශක්තිය තිබ්බත්. එහෙම නැත්නම් මේ අපි කියමු ආර්ථිකය දියුණු කරනවා කියලා හම්දුරනේ. මේ රටේ ඒක අර එක ප්‍රමාණයකට වඩා මේගොල්ලන්ට දැන් උදාහරණයක් විදිහට අපේ හඳුනන්නේ මම අහලා තිනවා උපාලි විජේවර්ධන කියලා මහත්මයෙක් ඉඳලා තිනවා එයා ලොකු ලොකු වැඩ කරලා තිනවා එතකොට හාමුදුරනේ අර ඒ ඒ පුද්ගලයා හරි ඒ සමාජයේ ඉන්න මේ පිරිසගේ අර මොකක් හරි අපර් ලිමිට් එකක් එහෙමනවා යන්න පුළුවන් උපරිමයක් වගේ දෙයක් එහෙම තියනවා වගේ නේද සුත සෝම රජුරන්ගේ කතාවෙනුත් පේන්නේ ඇත්තටම දැන් පුද්ගලයා සාංශාරික වශයෙන් කරගෙන තියෙන කුසලා කුසල කර්මනේ චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන වශයෙන් විපාකත්වයට පැමිණෙන. ඒ කියන්නේ ඇසින් දකින දේ, කනට ඇහෙන දේ, නාසයෙන් ආග්‍රහණය කරන දේ, දිවෙන් රස විඳින දේ, කයින් ස්පර්ශ කරන දේ. ඒතර මේ පංචේන්ද්‍රියන්ගෙන් භෞතික ලෝකයේ භුක්ති විඳින්නට ඔහුට මහා ධන සම්පත් ලැබෙනවද අඩුවෙන් ලැබෙනවද මේවා තීරණය වෙන්නට ඒතනත්තා සාංශාරිකව කරලා තියෙන කර්මයෙහි ප්‍රවෘත්ති විපාකයි එතකොට මේ ප්‍රවෘත්ති විපාකයේ උස් පහත් වෙන්න ප්‍රතිසන්දි විපාකයක් බලපානවා. ප්‍රතිසන්දිය ලබා ඇති කර්ම වේගය දුර්වල නම් ඔහුට ලැබෙන ප්‍රවෘත්ති විපාකත් සමහර විට දුර්වල වෙන්නට පුළුවන්. එතකොට ඒ වගේ ලබන ආත්ම භාවයේ මූල ශක්තිය ඊට පස්සේ ඔහුට එතනට පැමිණිලා විපාක දෙන්න පුළුවන් ප්‍රමාණය. දැන් ඔය සම්බන්ධව අද දවාලේ එක මහත්මියක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවා දුරකථනයේ. එතකොට එතුමිය හොඳ කාරණයක් එතනදී විමසුවා. හම්දුරනේ මං අහලා තියෙනවා සමහර කර්ම මනුෂ්‍ය ලෝකේ විතරයි විපාක දෙන්න පුළුවන් නේ තිරිසන් ලෝකේ බෑ. සමහර කර්ම තිරිසන් ලෝකේ විතරයි මනුෂ්‍ය ලෝකේ බෑ. ඒ කොහොමද? ඉතින් එතනදී මම පැහැදිලි කරලා දුන්නා. දැන් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම සද්ධර්ම ශ්‍රවණය කරන්නට තියෙන අවස්ථාව වගේ කුසල විපාක තිරිසන් ලෝකේ විපාක දෙන්න ඉඩක් නැහැ. ඒවා විපාක දෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකේ විතරයි. එතකොට අකුසල කර්ම වශයෙන් ගත්තන් පස්සේ සමහර අකුසල කර්ම තිරිසන් ලෝකේ බහුල විපාක දෙන්න පුළුවන් මනුස්ස ලෝකේ විපාක දෙන්න බෑ. ඒකට අපට උදාහරණයක් තමයි දැන් අපි හිතමු තිරිසන් සත්තු පැටව ගහනවා කියලා ශල්‍ය කර්ම කරනවා. ශල්‍ය කර්ම කරපු ගමන්ම එතනින් එහාට ඒ සත්තුන්ගේ ස්ත්‍රී පුරුෂ සංවාසය සම්පූර්ණයෙන් නවතිනවා. හැබැයි මනුෂ්‍ය ලෝකේ මිනිස් ස්ත්‍රී පුරුෂයන් ඒ විදිහට ශල්‍ය කර්ම කරයි කියලා ඒගොල්ලන්ගේ සංවාසය නවතින්නේ නැහැ. ඒ මොකද මිනිස්සයා සංවාසයේ හියදෙන්නේ සිතල කල්පනා කරලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හැබැයි තිරිසන් සතාට අර හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක එතන සම්බන්ධ වෙනවා. ඇරෙන්න ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය නැවතුනොත් උගේ සම්බන්ධතාවය එතන ඉවරයි. එතකොට ඒ සතාට ඒ ලිංගික ආස්වාදය ලබන් ලැබීම අහිමි වීමේ කර්මය එතන ප්‍රබලව ක්‍රියාත්මක වෙන්න පුළුවන් අර වගේ දෙයක් හරහා. හැබැයි මිනිස්සෙකුට සරල කර්මයක් කළා කියලා ඒක අහිමි වෙන්නේ නැහැ. එතකොට ඒ කර්මය ඒ මට්ටමින් මනුස්ස ලෝකේ විපාක දෙන්නට ඉඩක් නැහැ. අන්න ඒ වගේ සමහර ආත්ම භාවලේ උපදින ආත්ම භාවයේ කර්ම වේගය ඉපදලා ඉන්න තැන පසුබිම එතනට බලපාන්නට පුළුවන් ප්‍රවෘත්ති විපාක ප්‍රමාණය මේවා ඊටාම සූක්ෂමයි. ඉතින් ඒවා ඇත්තටම බෝසත්වරයෙක් සම්මා සම්බුදුවරයෙක් එහෙම තීරණය කරනවා ඇරෙන්න අවශේෂ කෙනෙකුට ලේසි නෑ තීරණය කරන්න. ඉතින් මේ බඳු තැන්වලදී තමයි අපි ජ්‍යොතිෂය වගේ විද්‍යාවන් උදව් කරන්නේ. ඉතින් මේ විද්‍යාවත් කියා දෙන කෙනා ඒක හරියට හදාarලා තියද හරියට කියා දෙනවද ඒව මත ඒක හරියන්න පුළුවන් වරදින්න පුළුවන් ඉතින් මේ විද්‍යාවන්ගෙනුත් අපිට යම් ප්‍රමාණයයි හඳුනගන්න ඊට පස්සේ අංග ලක්ෂණ ශාස්ත්‍රය ඒවා හරියට අධ්‍යයනය කළොත් එවෙන් බොහෝ දේ පුද්ගලයෝ ගැන හඳුනගන්නට පුළුවන් ඉතින් මේ මොකක්වත් නැති වෙනකොට අපිට ඉතින් අත්දැකීමේ ප්‍රමාණයත් එක්කලා හිතලා කල්පනා කරලා උපකල්පනය කරලා තමයි දේවල් කරන්නේ ඉතින් ඒව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. සම්මා සම්බුදුවරයෙක් කරන දේ තීරණය කරන දේ කොහොමවත් වරදින්නේ නැත්තේ ඒ සම්මා සම්බුදුවරයා මේ හැම පැත්තක් ගැන. ඒ කියන්නේ කම්ම නියාමය, බීජ නියාම වශයෙන් මව්පියන්ගෙන් ආපු ඒ ශක්තිය ඊළඟට චිත්ත නියාමයේ වශයෙන් මේ පුද්ගලයා හිතන පතන විදිහ ඍතු නියාමයේ වශයෙන් සීතෝෂ්ණවල ඇති වෙන බලපෑම ධම්ම නියාම මේ ඔක්කොම සංකලනය කරලා තමයි සම්මා සම්බුදුරෙක් තීරණ ගන්න මේ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය මෙන්න මෙහෙමයි. ඉතින් බෝසතාණන් වහන්සේ කියන්නේ ඒ මට්ටමට පුහුණු වෙන කෙනා. එතකොට බෝසත්වරයෙකුත් ඒ බුදු වෙන්නට ආසන්න වෙනකොට ඒ ලෞකික ඥානය පූර්ණයි. බුදු වෙනකොට සර්වඥතා ඥානය පූර්ණ වෙනවා. නමුත් ඒකට අවශ්‍ය වැඩි කොටස 199ක් බෝසත් කාලේ පුහුණු කරන්නේ. බුද්ධත්වයට පත්වීමේදී ਸਰවඥතා ඥානය නැමැති ඵලය ලබන්නේ. ඒකට අවශ්‍ය පුහුණුව ඒ ආසන්නයට එනකම් බෝසත් අවදී තමයි පූර්ණ කරන්නේ ලෞකික වශයෙන්. ඒ නිසා බෝසත්වරයෙක් වගේ කෙනෙක් ඒ වගේ අර සියුම් කරුණු ගැන විචක්ෂණයි අනිත් කෙනෙකුට පහසු නෑ ඒ මට්ටමින් තීරණය ගන්න. හැබැයි ජ්‍යොතිර්විද්‍යාව, අංග ලක්ෂණ විද්‍යාව සහ අත්දැකීම් තුළින් තමන් හුඟක් විචක්ෂණ වෙලා ඒවා ගැන සැලකිලිමත් වෙනවා නම් අපට පුද්ගලයෝ ගැන යම් වැටහීමක් ඇති කරගන්න බැරි කමක් නෑ. එහෙම අපේ අම්දරේ මට අර ඔබ වහන්සේ කියපු කතාවෙන් වැදගත් දෙය ආවේ ඒ කියන්නේ එක එක පුද්ගලයාගේ යන්න පුළුවන් සීමාවල් තියෙනවා එයාගේ එක එක ඒක මේ අනිවාර්ය නිශ්චිත තත්ත්වයක් නෙමෙයි. එහෙම වුණොත් නියතිවාදයක් වෙනවනේ. එහෙම නෑ. සමහරට ඒගොල්ලා ඒ තරත්තගේ ප්‍රයෝග සම්පත්තියත් එක්කලා ඒව උස්පහත් වෙන්න පුළුවන්. හැබැයි සමහර තැන් තියෙනවා එයා ප්‍රයෝග සම්පත්තිය වෑයම් කරන්න උත්සාහ කළත් වෙනත් කර්මයක් ඇවිදින් ඒක හරස් වෙනවා. ඉතින් ඒවා තමයි සියුම් කාරණා. ඒක ප්‍රයෝග සම්පත්තියෙන් බොහෝ දේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් අර බුදුරෙක් බෝසත්තරයෙක් දකිනවා මෙයා ප්‍රයෝග සම්පත්තියෙන් වෑයම් කළා වුණත් යන්න පුළුවන් මේ ප්‍රමාණය. ඒ කියන්නේ <coughs> දැන් උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ යම්කිසි දෙයක ධාරිතාවක් තියෙනවා යමකට බර ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා අන්න ඒ වගේ දෙයක් අපේ සිත කය සහ ඒ ඒ ගොනුව තුල මේ පංචස්කන්ධය මේ භවය තුල ගොනු වෙලා තියෙන ඒ ශක්ති කදම්බයත් එක්කලා මේකට කොච්චරද ඔරොත්තු දෙන්න ඊට එහා ගියොත් ඒක විනාශ යන්නේ ප්‍රමාණය කියන එක බොහෝ දුරට යම් මට්ටමක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙම අපේ අම්තරනේ එතන අර උපන්සේ කියපු පැත් ඒ කියන්නේ ලැබීමේ මේක වගේම මට ඕක තේරලා තිනවා අර ආයතනවල අපේ අම්තරනේ මේ තමන් වැඩ කරලා තියෙන ආයතනවල සමහර සේවකයෝ මේකෙන් මාත් එක්ක වැඩ කරපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ එහෙම ලේසියෙන් එහෙම හොරකමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු හොරකම් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි කියමු මේසේ උඩ ලක්ෂ 5ක් අමතක කරලා ගියත් මිලියනක් ගියත් ඒක අරන් යන්නේ නැහැ. එහෙම තියෙන දේවල්. නමුත් ඒගොල්ලෝ හඳුරන්නේ අර පොඩි පොඩි දේවල් කරනවා. ඒ කියන්නේ අපි කියමු මේ පොතක් හොරෙන් print කරගෙන යනවා ළමයින්ට එක එක ඒවා ඔෆිස් එකෙන් අරන් යනවා. ඒගොල්ලන්ගේ අර ඒකෙත් සීමාවක් තියෙනවා මේ ඒක එක ප්‍රමාණකින් එහාට යන්නේ නැහැ. මොකද එයා ප්‍රාත කරන්න පුරුදු වෙච්ච රටාව. දැන් උදාහරණයක් හැටියට අපිට දැන් සමාජයේ ඕකත් හොඳ තැනක් මම ධර්ම දේශනාවලදී කියනවාක දැන් අපි හිතමු අපට හිතෙනවා මේ අපි වගේ පොඩි මිනිහෙක් හොරකමක් කළොත් තමයි හිරේ යන්න වෙන්නේ නීතිය ක්‍රියාත්මක වෙන දැන් මේ ලොකු ලොකු මිනිස්සු දේශපාලනඥයෝ මහදවාලේ බැංකු මංකොල්ල කනවා එතකොට මේ විදිහ අපරාධ කරනවා ඒ මිනිස්සුන්ට මොකුත් නැහැ නීතියක් නැහැ මොකක්වත් නැහැ ඒ සියල්ල නිහඬයි ඒ මිනිස්සුන්ට ඔක්කොම දොරටු විවෘත වෙලා එතකොට මේ අපට තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා අපට හිතෙනවා. ඇත්තටම ඒක අපි කනගාටු වෙන්න කාරණා නෙමෙයි අපි සතුටු වෙන්න කාරණා. මොකද්ද? ඒක වාසනා ගුණය සහ කර්ම ශක්තිය මත තීරණය. වාසනා ගුණය කියන්නේ ඇබ්බැහි. හොඳ හෝ නරක ඇබ්බැහි. ඊට පස්සේ කර්ම ශක්තිය. අපි මුලින් මුලින් කරන අකුසල කර්මය ඊළඟ ඊළඟ අකුසල කර්මයට අපට උදව් මුලින් මුලින් කරන කුසල කර්මය ඊළඟ ඊළඟ කුසල කර්මයට උදව් වෙනවා. එතකොට ගින්න ගින්නට සහාය වෙනවා සිසිල සිසිලට සහාය වෙනවා. ඒකත් එක්ක ඇබ්බැහියකුත් ඇති වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් පොඩි හොරකමක් කරපු ගමන් අහු වෙලා ලැජ්ජාවටපත් වෙලා අපහසුවටපත් වෙනවා. එයාට ලොකු හොරකම් කරගන්න සැලසුම් කරගන්න සාංශාරික හුරුවක් නැහැ. අත්දැකීම් නැහැ. සහ එහෙම එකක් කරන්න ගියොත් අහු වෙනවා. ඇයි? ඒ වගේ අකුසල් කරලා කරලා අකුසල ශක්තියේ සහයෝගය අඩුයි. හැබැයි සමහරු ඉන්නවා ඒවා නැවත නැවත සසරේ කරලා හොත්ත වාසනා ගුණය හොත්ත පළපුරුද්දක් තියෙනවා ඒ වගේම ඒ කරපු කරපු අකුසල් වල ශක්තිය මෙතනට ඇවිත් හේතු වෙනවා හේතුණු ගමන් මේ දෙකම එකතු වෙච්ච ගම ආයේ උසාවියට නීතියට නෙමෙයි කිසිවෙකුට ඔහුව අල්ලන්නත් බෑ මහදවල් හොරකම් කළත් ඒක ඔප්පු කරන්නත් බෑ ඉතින් එතකොට ඒගොල්ලන්ට සියල්ල විවෘත වෙනවා. දැන් දේවදත්ත හාමුදුරුවෝම ඔය ගල බුදුහාමුදුරුවන්ට පෙරළුවා නිසා වෙන කෙනෙක් පෙරලන්න ගියා නම් එක්කෝ කකුල කැඩෙනවා නැත්නම් අත කැඩෙනවා නැත්නම් යාගන්න බැරි වෙනවා නැත්නම් අසනීප වෙනවා නැත්නම් දෙවියෝ බාධා කරනවා නැත්නම් යක්කු බාධා කරනවා නැත්නම් සක්‍ර දේවේන්ද්‍රයා බාධා කරනවා මොකක් හරි වෙනවා. දැන් දේවදත්ත හාමුදුරුවෝ ඒක පෙරලනකොට කාටවත් බාධා කරන්න බෑ. ඒක තමයි සාංශාරිකව හැප්පිලා හැප්පිලා හැප්පිලා ගැටිලා ගැටිලා හදාගත්තු හයිය. ඉතින් හොඳ නරක දෙපැත්තටම එහෙම තමයි. මේකෙදි මේ හොඳ නරක කතාවක් නෑ හේතුඵල ක්‍රියාවලිය. මොකද සත්‍යයේ පුද්ගලයෙක් නෑ. ඒ නිසා අරයට ඕන විදිහටවත් මෙයාට ඕන විදිහටවත් නෑ. වසද, විසද, ඔසුද කියලා නෑ. බලය තියෙන්නේ කොයිකද ඒක ක්‍රියාත්මක. වෛරසය නම් ශක්තිමත් මිනිහා මැරුණා. ප්‍රතිශක්තිය නම් ක්‍රියාත්මක වෛරසයෙන් මැරුණා. එච්චරයි. ඒක හොඳද නරකද කතාවක් නෑ. එහෙමයි ප්‍රාමතරණේ. ඔබ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් මේ ඔබ වහන්සේට බොහොම පිං ධර්ම දේශනාවට සහ මේ ප්‍රශ්න වලට උත්තර දුන්නට. තෙරුවන් සරණයි. ආශ්‍රය.